ධර්මානුශාසනා ආනන්ද දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්වත්නි අපි ගිය පාර කතා කළේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සංකත ස්වરૂපය පිළිබඳ එතකොට ආර්ය ශ්‍රාංග මාර්ගය සංකත වෙනකොට නිවන අසංකත වෙන බව එදා පැහැදිලි කළා. සංකත අසංකත කියන එකෙන් පෙන්වන්නේ අපි සකස් සකස් කිරීමයි සකස් වීමයි සකස් නොවීමයි කියන දෙක. ඒකට අපි එදා සසරට වැටිච්ච සත්‍යය පිළිබඳව මතක් කරලා ඒ සසරට වැටිලා ක්‍රමයෙන් ජීුණු වේගෙන එීම එක සකස් වීමක් හැටියට අපින්නවා. එහෙම ක්‍රමයෙන් කෙලස්වල ජීුණුව ක්‍රමයෙන් වැඩි වෙවි ඇවිල්ලා ඒ ඒකේ අන්තිම දුක් විඳින මට්ටම පීඩා විඳින தත්ත්වයට කෙලෙස් දියුණු වෙච්චාම මිනිසාට වෙන එයාට සිද්ධ වෙන විකෘතියක් වෙනසක් ගැන අපි මතක් කළා. මොකද්ද? ඒ පීඩාව විඳලම ඒවා එපා කියලා. අර එපා යන පීඩාව ඒ විදිහේ විඳන එපා කියන මේ මතයත් එක්ක මිශ්‍ර වෙච්ච සකස් වීමක්. අපේ ජීවිතේ හැදෙන බව අපි කිව්වා. ඒ මොකද්ද? අපේ <clears throat> පැවැත්ම රඳවා ගැනීමට උපකාර වෙන තේජෝ ධාතුව රඳවන පරමාණු රූප කලාප වල හැදෙන ශක්තියේ එක්තරා විශේෂත්වයක් තමයි ඒ වින්දනේ එපා කියන හැඟීම එනවත් එක්කම ඒ කාන්දමේ එක්තරා වට්ටෝරුවක් එක්තරා ගොනු වීමක් විශේෂ ස්වરૂපයකින් හැදෙන මේ හැම අපේ ශබ්දයකම අපේ සිටිවිල්ලකම ඒ විදිහේ වෙනසක් කාමයාගේ වෙනවා මේ කාමයේ කාන්දමේ කියන දෙකම එකයි ඒතර ඔය සකස් වීම සෑහෙන <clears throat> කාලයක් ආවට පස්සේ තමයි අපිට මේ අර ලෝකේ අප්‍රමාණ දේවල් සීමා සහිතව එපා වෙනවා. ඒ එපාකම සිටින්නේ මොකද්ද? මේ අයිතිය එපා ඒ අයිතිය එපා තමයි අපි අර අච්චර එපා කිය කිය යම් යම් අවස්ථාවල එපා එපා කිය කිය කිව්වේ මොනවද? ඒ අයිතියේ කොටස්. දැන් යම් කිසි කෙනෙක් පාරක් කනවා. යම් තවත් කෙනෙකුගේ. ආහාර කනකොට ඒ මොකද්ද? ජීවිතයේ එක්තරා අයිතියක්. ඒ පහර ජීවිතයේ අයිතියක්. ඒ මොකද ඒකට අයිතිය කිව්වේ? ජීවත් වෙන පුද්ගලයාට ලෝකේ එවැනි අවස්ථා ලැබිච්චාම එයා ජීවත් වෙන නිසා ඒ පාර කන්නේ. එයා එතන නැත්තම් ඒ පාර කන්නේ. පාර කන හේතුමත් වෙන්නේ. ඒ ජීවත් වෙන නිසා වෙච්ච සිද්ධියක් ඒක. නැත්තම් වෙන්නේ නැහැ. ඒකට එකින් එකට යා පහර කමින් දුක් විඳින්මින් පාඩු විඳින්මින් කනස්සල් වෙමින් කනගාටු වෙමින් මේ හැම එකකින්ම යා කරන්නේ මොකද්ද? ජීවිතයේ අයිතිවාසිකම් අයින් කරනවා. කවදද යම මොකද අයින් කරන්නේ? ඒකේ ආදීනව දැකලා අපිට එතකොට ආදීනෝ දැක්කයි කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් ආදීන විඳන ඒක නිකන් කිව්ව නිසා බණ පොතේ තිබෙන නිසා නෙවෙයි එයා ප්‍රත්‍යක්ෂයෙන් ඒව එපැයි කිව්වා ඇයි ගුටි කාපුවම රිදෙනවා තව ගහන ගුටි ගාවත් ඔච්චරයි ඒක නිසා ගුටි කණ්ඩ ගුටියමට එපා ගුටියමට එපා කිව්වට ගුටිය නැවතුනේ නෑ ලෝ ඒක වැදුනා එතකොට ලෝතර බුදුරේකුගේ ධර්මයේ තමයි පිහිටුනේ ගුටි නොකා ඉන්නේ කොහොමද? ඒ ධර්මයේ තුලින් තමයි පින්නේ ගුටි නොකන්න නම් ගහන අදහස අයින් කරන්න ඕන. මරුන් නොකන්න නම් මරණ අදහස අයින් කරන්න. මේ තමන්ගේම පරිස්සම් වෙන්න ඕන නම් හොරකම් කරන අදහසයි වෙන බුදුදහමෙන් පෙන්නවා ඒ තමාගේ ඇතුළෙන්මයි ඒ දුක්ඛිත අයිතිවාසිකම් වල සුදුසුකම් හදන්නේ. ඒ හැදිච්ච එකයි ඒවා එකසේ. ඒක නිසා මෙහෙන් හදන්න එපා. එහෙනම් එකස් වෙන්නේ නැහැ. හැදුනේ නැත්නම් එකස් වෙනවා. මොකද සියල්ලක්ම ආකර්ෂණය. ආකර්ෂණයක ප්‍රතිඵලයක්. දැන් සමහරු ඉන්නෝ ආ දැක්කහම තේජ යනවා මිනිසුන්ට. ඒ ඒක ආකර්ෂණ ස්වરૂපයක්. සමහරු දැකලත් නෑ කවදාත් නෑ දැක්ක හැටි ආදරයක් උපදිනවා. ඒක. මේ ආකර්ෂණයක් තමයි මේ බලපාන. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊ ආකර්ෂණේ ඒ තමාට අහිතකර ආකර්ෂණ නොලැබෙන්න ඒක ආකර්ෂණය කරන ශක්තිය මෙතන හදන්න නැතුව නවත්තපන් අන්න ඒ ශක්තිය හදන්න නැතුව හැදෙන්න ඉඩ නොතබා හැදීමට උපකාර නොවි ඒ ක්‍රියාව කරගන්න උන්වහන්සේ මේ දේශනා තුලින් පෙන්නවා ඕක අද ප්‍රශ්නෙට එන්නේ මොකද්ද මේ ඒක කරගන්න ඒ බාහිර ආකර්ෂණය අහිතකර ආකර්ෂණය තමාට නොයෙන්න ඒ තමා ළඟ ඒ ශක්තිය ඒක ආකර්ෂණය වීම අඩු කරන්නේ නවත්තන්නේ කොහොමද කියන එකයි මෙතන විස්තරය එතකොට මේ හැබැයි මේ වචන කවදාත් අහලා ඉතින් සම්පූර්ණයෙන් හැම ගිය වචන. දැන් මෙතන ආර්ය ශ්‍රාංක මාර්ගය සම්පූර්ණ ගොනු කළා ඒ පෙන්වුවේ මේ මග ඔස්සේ ජීවිතේ ගෙන යනකොට මෙන්න මේ කොටස් 9ක් සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට දැන් අදහ ප්‍රශ්නය අහනවා ඕක පිළිවෙලින් කොටස් වශයෙන් ඒ සකස් වීම දැන් සංකත කතන්දරේ ඊටාම මෙතන තියෙන බලපාන්නේ ඒ සකස් වීම එක එක මට්ටම් වලින් හැදිලා තිනවා සමහර ඒවා තියෙනවා ඊටාම දැඩි ඒවා බින්ද හැලන්න තමාරු තරමේ ශක්තියෙන් හැදිච්ච ඒ කාම ධාතු වල බලය තියෙන. ඊට වඩා අඩුවෙන් හැදිච්ච සාමාන්‍යයෙන් හැදිච්ච ආ තරාතිරම් උච්ච මධ්‍යම හීන කියන තරාතිරම් තුනේ මේ අපේ ජීවිතය ඇතුලේ ඔය කියන සංකතය සකස් කිරීම වේම ඇදිලා. එහෙම ඒ සකස් වීම වෙනස් කරන්න. ඒක බිඳ හෙලන්න. එතකොට ඒකෙන් පේනවා අපි ළඟ සංවිධාන ආත්මක වේ හැදිලා තිනවා. දැනට අපි ඒ දුක උඩයි ජීවත් වෙන්නේ. ඒකෙන් බේරෙන්නේ නැහැ තාම. ඒ දුක උඩයි ජීවත් වෙන්නේ. ඒකට කොයි කවුද ගහයි කවුරු ගහයිද කියලා කියන්න බෑ. කොයි වෙලේ මිනිහෙක් බණී දන්නේ. ඒ වගේම කොයි වෙලේ මරණයටපත් කරයිද? අපේ මොනවා හොරකම් කරයිද? මේ ආදි වශයෙන් පීඩන එකයි අපි මේ ජීවත් වෙන්නේ. අපි කිසි කෙනෙක් විශ්වාස කරන්න කෙනෙකුට බෑ විශ්වාස නැහැ. මාට මෙහෙම වෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. ඒ මොකද? අර කියන්න ඉඩ දෙන්නේ නැහැ. ඇතුලේ තම අපේ තියෙන එක පිළිගන්නා ශක්තිය. ඒක නැති අය සම්පූර්ණයෙන්ම ගමට මුකුත් එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ කියන්න පුළුවන් තැනට මිනිහාට එන්න අර සකස්සු ශක්ති මර්ධනය වෙන්න. ඒ මර්ධනය කිරීමේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුනකට බෙදුවා. දෙදලා සීල සමාධි ප්‍රඥා කියලා තුනක් බෙදුවා. ආ එතකොට අපිට බෞද්ධයන් වශයෙන් ආ අපි අහලා තියෙනවා සීලය කියන්නේ මේක. සමාධිය කියන්නේ මේක. අපි අහලා ඕක හැමදාම කුරුටු ගන්න සීල සමාධි ප්‍රඥා මොනවද ඒ කියලා නම් නිකන් එපා වෙන්නත්. අපි මෙව අහලා නැහැ. නමක් අහලා තියෙන શબ્දයක් දන්නවා. එච්ච සීල කියන શબ્දයක් දන්නවා. එච්චරක් දන්නවා. සමාධි කියන શબ્දයක් දන්නවා. ඒ සීලේ වගකීම මොකක්ද මේ සීල කියන શબ્දයේ තුලින් ඉදිරිපත් කරන වගකීම මොකක්ද? සීලය කියන වගකීම තුලින් කරන්නේ මොකද්ද? අර ඇතුලේ ඊටාම දරුණු විදිහට කාෂ්ඨකව දැඩි විදියට ඇදලා තියෙන දුක් දැන ශක්තිය ඒවා උපරිම මට්ටමේ හැදලා තියෙනවා. ඒවා කඩන්ඩ ශබ්දේ පාවිච්චි වෙන්න ඕන. ඇඟ ක්‍රියාව පාවිච්චි. ඒවා නැගිටින්නේ නැත්තම්. ඒවා මේ අපි දැන් සීල සමාදන් වෙනවා කිව්වහම මේ ගුලි ගැහිලා එද්දක් පෙරවගෙන මොකද අද සිල් අර ආ අයියෙන් යන්නේත් නෑ එයා මොකද සිල් හරි ඒ හික්මීමක් තමයි ඒ නමුත් ඒකට අයිති වැඩ ටික වෙන වැඩ වර්ගයක් තියෙනවා ඒ නොකර එයා ඉඳන රටයි එයාගෙන් කරෙන්න ඕන දැන් ඔය සබ්බපාපස අකරණං කුසලස්ස උපසම්පදා කියලා කිව්ව එක තියෙන්න ඕන. දැන් අර ඇස් නිස්සබ්දව සාන්තව ඉන්නේ සීළු පව් නොකිරීමට. ඒ සීළු පව් නොකිරීමේ ඉවියව් හැඩය. තත්ත්වය තමයි ඊ පෙන්වන්නේ. නමුත් කුසලස්ස උපසම්පදා. ඒ <clears throat> අර තමන්ගේ වැරදි වලට ජීවිතය සම්බන්ධ නොකර ඉඳීමෙන් වෙන්නේ මොකද්ද? අර ඇතුලේ නරක අයිතිවාසිකම් ඇදලා ගන්නා වූ ශක්තිය වැඩෙන්න දෙන්නේ නැති එක විතරයි එකෙන් කරන්නේ. තේරුණාද? තේරුණා. වැඩෙන්න දෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ වැඩිච්ච ඒවා වැඩිච්චේවම කන්න ඕන. වැඩෙන්න දොන්න දෙන්න නැතුව හිටියට මදි. මොකද? වැඩෙන්න නැතුව හිටියේ සීලයව. ඒකට අය කුසල සුපසම්පදා කියන්නේ හොඳ ක්‍රියා කරන්න ඕන. ඒ මොකද? අරව අවදි කරවලා අර හොඳ ශක්තියකට දාලා අරව මකන්නේ. ඔන්න ඔච්චර විද්‍යාත්මකයි ශාස්ත්‍රීයයි හේතු සහිතයි ඔය අපේ මේ ශිල් කියන කතාව වාස්සේ තියෙන වැඩපිළිවෙල. දෙයක් මුකුත් නොකියන යා මුසාවාදා නෑ. පරුෂා වාචා නෑ. එයා ළඟ තියෙන්නේ මෙත්තා වාචා. මම පරුෂ වචනේ කියන්නේ මම හොරු කියන්නේ ඔය එතකොට ඒවා වැඩින්නේ නෑ ඒක හරි. නමුත් අර එක්කාසු කරපුවා සංසාරේ ඒවා වැඩින්නේ මෛත්‍රී වචන කතා කරන්නේ. ඒකට තමයි අර අවදි වෙලා ඒවා කුණුකම් දවල් කම්දල් නැකිලා. ආ අඩු අඩු නැති ඒකයි කුසල සුපසම්පදා. ඒතකොට සීලේ කියවා මේ ඒකට අර නිකන් සංකේතයක් අපි හොයදාට විතරක් ඔය සීමාවක් ගන්නවා. ඒවා හොඳයි කියන ආධුනික වශයෙන් ඔය දැන් පුංචි ළමයින්ට ඔය ගන්නනවා වගේ. නමුත් කාරණේ තේරුම් ගත්ත පුද්ගලයා මුළු ජීවිතේම සීලයක් වෙන්න ඕන යන. එයා කේලම් කියන්නේ පරුස වචනේ කියන්නේ නමුත් ඉද බලබල මෛත්‍රී වචන කතා කරනවා. අන්න යාගේ ඉතාම කාෂ්ඨකන්දමයි සකස් වෙච්ච යම් ශක්තියක් තිබුණා නම් ඒක ආ බින්දි බින්දි කැපි කැපි අඩු වෙවි යන ක්‍රමයක් වෙනවා ඒක. එතකොට ඕකට ඔය සීල කියන කොටසට සම්මා කම්මන්ත ඒ කියන්නේ ආර්ය ස්ථානික මාර්ගයෙන් අරගෙන සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව ඒකේ තුන ගොනු වෙනවා කියන්නේ. ඒ තුන ගොනු කරන්න මේවා පවත්වනවා නෙවෙයි. මේවා පවත්වනකොට අර ගොනුව සිද්ධ වෙනවා. ඔය මොකද්ද කියන්නේ සාක්ෂියක් පෙන්නනවා කරන වැඩේ මෙන්න මේ ආකාරයෙන් හරියනවා. සම්මා වාචා කිව්වේ සම්මා කම්මන්ත කිව්වේ අරවා විඳන වචන අරවා විඳින ක්‍රියා මෙත්තා වචී කර්මේ මෙත්තා කාය කර්මේ කියලා දෙකක් පෙන්වන්නේ ඔක. මෙත්තා මනෝ කර්මය කියලා තවත් සිටිවිල්ල. ඒතර මෛත්‍රී කියන කතාවත් එක්ක එනකොට ඒ මෛත්‍රී කියන શબ્දය ඇතුලේ තියෙනවා ඊර්ෂ්‍යාව නැහැ, ක්‍රෝධය නැහැ, ලෝභය නැහැ, මිත්‍යා දෘෂ්ටිය නැහැ, ද්වේෂය නැහැ, මේ කියන කුණු කන්දල් එකක්වත් නැහැ මෛත්‍රී කියන වචනේ ආශ්‍රය. ඒක ඉතින් ක්‍රියාවක්. ඒ ක්‍රියාව යම් කෙනෙක් කරනකොට අර චෛතසික අකුසල චෛතසික 14ම නැහැ. පලාතේවත් සිටින්නේ නැහැ. ආ ඉන්නද? එතකොට ඒ තරම් පිරිසිදු ගතියක් ওই මෛත්‍රී කියන වචනේ තියෙනවා. කොච්චර ඒ මෛත්‍රී වචනේ හිත කුණු වලක වැටිච්ච මිනිසෙකුට අර වතුර පොම්පයක් අල්ලලා මෛත්‍රී බොහෝම ඉක්මනින් සුද්ධ වෙනවා. හැබැයි මේ මිනිස්සුන්ට පෙන්වන්න ගියොත් මිනිස්සුන්ට පෙන්වන මෛත්‍රිය කරන්න ගියොත් රටේ ඉඳන්නේ ඒකත් එක එක පැත්තක්. එතකොට මිනිස්සුන්ට නොපෙනෙන මෛත්‍රී වචන පාවිච්චි කරන මෛත්‍රී ක්‍රියා ගන්න කොහොම කියලා කිව්වක් ඉතී තියෙන්න ඕන. මෙයාගේ යහපතටයි මේ වැඩේ කරන්නේ. එයාලට යහපත පිණිසයි මම මේ වැඩේ කරන්නේ. මෙයාට මේ අවවාදයක් දෙන්න යාව හොඳින් තියාගන්න. ඒක ගණන් දෙරිල්ල කරන්න ඕන. බොහෝ දෙනා කියන කතාවක් තමයි අපි හොඳ පෙන්නුවොත් අපි කරුණි කියන එක ඇත්ත. එහෙම කොටසක් ඉන්නවා. නිකාය පත්තය වගේ ඇඟ දිගේ දුවන කොටස් ඉන්නවා තමයි. නමුත් ඒ වෙනු දෙන්නේ. අන්න අපි දැන් තේරුම් ගන්න ඕන සම්මා ආජීවය කියලා කිව්වේ මොකද? දැන් ජීවත් වීම හරි. හරි කිව්වේ දැන් සිදු වෙන්න තිබිච්ච වරද කැඩෙන නිසා අලුතෙන් වරද හැදෙන්නේ නැති නිසා ඔන්න ඔය නීති අධිතේ දැන් ආජීවය ජීවත් වීම සම්මා නිර්දෝෂයි. හරි. ඒ එක අංශයක් තියෙනවා. ඒකට දැන් කතාවයි ක්‍රියාවයි දෙක ඔය විදිහට සංවිධානය වෙච්චාම ඔච්චර ලොකු ලාභයක් Tamanට ලැබෙනවා. ලැබෙන ලාභය මොකද්ද? මුළු සසරේදී නටාපු පිස්සු වලින් එක්කාසරෝද රැළ රොඩුව කොහොම සුද්ධ මේ අපි ලබල තියෙන ආස්තේ තියෙන වටිනාකම මේක අපි පෙන්වන්නේ. මේ මිනිස්සුන්ට හරව කරන්න බෑ. ඒත් සම්‍යක් දෘෂ්ටික මිනිසෙක් වෙන්න. සම්‍යක් දෘෂ්ටිය කියන්නේ හරිදේ තේරුම් ගන්න පුළුවන් පුද්ගලයා. එයා මේ ආගම් වශයෙන් වෙන් කරන්නේ නැහැ යාව. අපි දන්නවා කොයි ආගමෙත් හරිදේ තේරුම් ගන්න පුළුවන් ඥානවන්තයෝ ඉන්නවා. ඒක ආරය අහගල් ආගමේ මෙයා මේ ආගමේ එහෙම බෑ අයින් කරන්න මිනිස්සු. එයා ඉන්නවා එයාට හරිදේ ලැබිච්ච හැටි ආ ඒක හරි කියලා පිළිගන්න. මේක ආගමක් දාච්ච වැඩක් නෙවෙයි. ඒක මිනිහා හැම විදිහකටම තමයි කියන්නේ. එතකොට ඔය ක්‍රියාවෙන් ජීවත් වීම හරියට ගන්නකොට තව තියෙනවා ජීවිතේ සංකත කොටස් වර්ග දෙක තව දෙකක්. මධ්‍යම මට්ටමින් සකස් වෙච්ච මධ්‍යම මට්ටමින් සකස් වෙච්ච අර දුර්වල කොටස් අර නානා ආකර්ෂණ නරක ආකර්ෂණ ඇදලා ගන්න. ඒ කොටස් ආ ඒ ශක්ති ජීවිතයේ තියෙනවා. ඇයි සීලෙන් එක් කරන්න බැයිද? සීලෙන් කඩන්නේ අර පතුරු අර ගහක පතුරු ගන්නවා වගේ. වැඩක්. ගහේ පතුරු ගහන්න පුළුවන් පොරෙනුත් නිකන් වෑයන. එලේ අරින්න බෑ. සාමාන්‍ය හොඳට මුවත් තියාපු වෑයක්ම ඕන. එලේ කපාද. අරටුව මස්ප. අන්න ඒ වගේ. ඒ සීලෙන් කරනකොට සීලෙන් සිද්ධ වෙයි. ඒක හරියට කරනකොට නමුත් සමාධියෙන් කරනකොටස සීලෙන් කරන්න බෑ. ඒයි සමාධියෙන් පෙන්වන්නේ මොකද්ද? සිතේ අර දැන් හෙල්ලි ගත්තාම හෙල්ලි කපලා ඔක්කොම කරලා මෙව කරගන්න කනසෙනට හදන්න පුළුවන්. නමුත් සම්බනකම් කන්න බෑ. ඒක මිනිහට අතින් සම්බන්ධ බෑ. මේක ලිපේ තියලා රත් වෙනවා. ඒ ආකාරයෙන්. අන්න ඒ වගේ අපේ ජීවිතය ඇතුලේ තියෙනවා හිඳා බැස්ස කාමශක්තිය. හිඳා බැස්ස කාමශක්තිය. ඒවා රත් කර කර මතු කර කර ගන්නවා. ඒකයි බුදුහාමුදුරුව චිත්ත ශක්තිය අවදි කළා. ඒකෙන් උෂ්ණත්වයක් සම මධ්‍යස්ථ උෂ්ණත්වයක් නිෂ්පාදනය කළා. ඒක ඒකෙන් තඹපන් කිව්වා. ඒකෙන් තැම්බෙන්න අරින්න ඕනේ. එතකොටයි අරවා මතුවේවි මතුවේවි අන්න මැකි මැකි යන්නේ. එතකොට සමාධිය කියන එකේ තියෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක තමයි ඒකේ ලක්ෂණය. මේ මොකද්ද මේ? චිත්ත කිසිම ක්ලේශ ධර්මයක් එක්ක මිශ්‍ර වෙන්න නොදී සාමාන්‍යයෙන් ස්වාභාවික වශයෙන් වැඩ කරන මට්ටමක් තියෙනවා සිතේ. ඒ අංශකේ බොහොම සෞම්‍ය අංශකයක්. ඒ අංශකේ පවත්තන. මොකටද මේ පවත්තන්නේ? අර අර ජීවිතය ඇතුලේ තියෙන අර කාම ශක්තිය වලින් බෝ කරන තවත් ඒව පැටව ගස්සන ගතිය ඇතුලේ තියෙනවා. එකකින් එකක් බෝ වෙනවා. දැන් එකක් විඳිනකොට 10ක් හැදෙනවා. ඔන්න ඔය විදිහේ ඒ රස ධාතු ඒ රූප කලාපයන්ගෙන් සංවිධාන වෙනවා අර විදිහට. දැන් මේ සමාධි මට්ටමට සිත අරගෙන කරන්නේ මොකක්ද? අර තීන අර හැදි හැදි නරක වී තිබිච්ච ඒවා හැදිලා බිඳෙන්න දරිනවා අලුතෙන් උපදින ඒවට හොඳ සාත්වක් දෙනවා අලුතෙන් නරක හැදෙන්නේ නැති වෙන්න. කාන්දව අර විදිහට සකස් නොවෙන්න මේ සිටිවිදි වලින් සාත්වකොන්න හැටියන්න බුදුහාමුදුරු පෙන්නනවා සමාධි ස්කන්ධය කියලා. එතකොට ඒ සමාධියට බහිනකොට තවත් ඔය කියනවා කතන්දරයොත්. ඒ මොනවද? සමාධියට නිමිත්තක් තියෙනවා. සමාධියට පරිස්කාරයක් තියෙනවා. සමාධියට භාවනාවක් තියෙනවා. ඒකට අපි ගම්ම හිමීට සමාධියට නිමිත්ත මොකද්ද? සතර සතිපට්ඨාන. ආස්වාස ප්‍රසවාස ආශිතව සතර සත්පත්තා. ඒක කෙනෙකුට කියන්නේ ඉතින් ඕක පුළුවන් ද අපිට දෛනික ජීවිතේ පාවිච්චි කරන්න. ඔව් අපි තේරුම් අරගත්තේ නැත්නම් බෑ. කොහොමාරි තමයි. තේරුම් ගත්තාම ඉතාම ලේසි. මොකද සතර සතිපට්ඨානය කියුවට කාය වේදනා චිත්ත ධම්ම කියලා ඇති තියෙන හතරක්. නමුත් හතර යා දැනෙන්නේ නැහැ එකයි යාට දැනෙන්නේ. මොකද්ද? වේදනාව. වේදනාවෙන් තමයි Taman දැනගන්න ඕන මගේ ක්‍රියාව නරක කියලා, මගේ සිතුවිල්ල නරක කියලා. ආ මගේ ධර්මය නරක. ඒ වේදනාවෙන් යා දැනගන්න. එතකොට එයා ඒක ගැන කල්පනාකාරී වුණේ නොවි සමාධියටපත් වෙන්නම බෑ. ඒකයි. තවත් ණයකට සමාව. වේදනාව ආශ්‍රය කරගෙන වේදනාවේ සුඛ දුක්ඛ වේදනාවේ උපදින හොඳ සෞම්‍ය රස ඒවා බලාගෙන ඒවට ආශා කරනවා නැතුව ඒවට විරුද්ධ වෙන්නේ එයා ඉන්නවනම් අන්න කාය වේදනා චිත්ත ධම්ම හරි. ක්‍රියාවම් යමක් එක්ක සිත වැඩ කළා. වින්දනය මතුණා. සිත අනර්ථයක් වෙන විදිහට පාවිච්චි කළේ නෑ. දඬුනේ නෑ. දනිමින් හිටියා. ඒක නිසා කුසල ධම්මා හැදුණා. බොහොම ලේසියි. මේ සතර සතිපට්ඨානය කියලා හිතන් මේ හතරක් හොයන්න ගියාම මිනිහාට අයින් පිටින් අමාරු වෙයි. ඒ හතර අහුවෙන එකයි බල. වේදනාව. වේදනාව නිකන් කෝකක් දැනගන්න. එතකොට ඊ හතරට තමන්ගේ සිත යොමු වෙන්න වේදනාව බලාගෙන ඉන්නකොට අපි අමුතින් උත්සාහයක් දරන්න ඕනේ නැහැ වේදනාව බලන්න. Tamanට දැනෙනවා නම් ඒ ලැබි ඔන්න අපි එකට සාක්ෂියක් කියනවා වශයෙන් ගන්නවන ะ අරයා මට දොස් කිව්වා. ඒ කෙනෙකුගෙන් යාට අහන්න ලැබුණා. ඒ ශබ්දය ඇහෙනත් එක්කම දුක් වේදනාවක් එනවා අමනාපයක් හිතේනවා. ඒකට කියන්නේ දුක්ඛ වේදනා. ආ ඒ දුක්ඛ වේදනාව අල්ලගෙන එයා ඕකට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. <clears throat> මටත් අවස්ථාවක් එන්නට කියලා ඒකට පටිගෙන් යුක්ත වුණොත් අන්න හිත වැඩ කළා වැඩි. අන්න දැන් බුද්ධන જાති මෙයා දැන් වර්ධනය. එයාගේ හිත තමන්ගේ මේකට අමනාප වුණා කියලා හිතනවත් එක්කම එයා හිතන්නේ නැහැ මේ මිනිස්සයා. අර කොච්චර බැන්නද ඒ මිනිස්යාට ඔය වේදනාවක් නැති වෙලා ඒ මිනිස්යාට සැපසේ ලෝක ජීවත් වෙන්න ලැබේවා. මොකද වෙන මොකට නෙමෙයි ඒ කුණු කන්දලයක් නිසා මෙතන රැකගෙන මං සංසාර දුක් විඳින්න ඕනේ නෑ මේ කාගයක්ව වචනේ. ඒක අපි හිතන්න සමත් වෙන්න. මේක පාරක් කියව වචනයක්. එක පාරක් බලාපු බැලිල්ලක්. අන්න අරයා මට ඇහෙන් ඉඟියක් කළා මහා හිතවත් භාවය. හිතවත් භාවය බොහොම ලොකු බැඳීමක් එනවායි. එයා ඒ වෙලේ ඒකට බැඳුනවා. එයා දැනගන්න ඕනේ. කොයි විදිහේ බැඳුම් වලට බැඳිලා බැඳිලා අනන්ත දුක් විඳලා මේ ඇවිල්ලා. ඒ සුළු දර්ශනයක් විතරයි. ඒ කියන්නේ මේ ඒක එහෙම වෙච්චාවේ. එවැනි දර්ශන වලින් පිනවීමට මා බලාපොරොත්තු ඒක එහෙම සිද්ධ වෙච්චා. එච්චර. ඒක එහෙම වෙච්චා වේ. මම ඒක ගැන බලාපොරොත්තුවක් බැඳීමක් අනුමුදු වුණා. එයාටත් යහපතක් වේවා. හැම එකක් එක්කම ඔය අර මෛත්‍රී කෑල්ල ගහමින් අර ක්‍රියාව කරනකොට වෙන්නේ මොකද්ද? අර සමාධියෙන් බලාපොරොත්තු වන අර රත් කරමින් සෞම්‍යත්වයට පත් කරන ගතිය සිද්ධ වෙනවා. හැබැයි තමාට තමා ශාස්ත්‍රූවරයෙක් වෙන්න ඕනේ කියන බුද්ධ වචනයට අපි එකඟ පාවිච්චි වෙන්න ඕනේ. මොකද හැම වෙලෙම තමා කියන්න ඕනේ. උඹ දුක්ඛින්දා කිසි කෙනෙක් වගේ කිව්වේ නෑ. ඔය කේන්ද්‍රී ගෑව ඇඬුව කනලා දිව්වා. මරුන් කෑව. නානා දුක්ඛින් කවුරුත් උඹට පීතුනේ. බයවා විඳෝ විඳෝ. දැන් මේක මෙහෙම වෙනවයි කියලා දන්නේ නැතුව මිනිසුන්ට ගැහැව්වා, උගුල් ලැටෙව්වා, සත්තුන්ට වෙඩි දැන්දා, නානා ඒවා කළා සෙල්ලමට. ඒක මහා විනෝදයක් කරනකොට. විඳිනකොට තමයි කංගේ මූණ දිහා බලනවා පිහිටක් බලන්න. කාටවත් පිහිට වෙන්න බෑ. විඳින්නම ඕනේ. උල තියන්න මිනිහව එක්කගෙන යනකොට රජ්ජුරුව තාත්තා වුණා කරන්න යන. තාත්තේ මාව වියරගන්නින් කිව්වා මම නෙමෙයි බාන් ඔබ හිතෙන්ද දැම්මේ උඩේ වර්ධින් වෙච්ච එකක්. කියලා රජ්ජුරුව උඩුමහල්තලේ කොහේ හරි ඉඳගෙන යකා කිය. මම නෙමෙයි ඔබ කොළේ. උඹනි කරගත්. ඒක නිසා මට කරන්න දෙයක් නෑ මං තාත්තා තමයි හරි. තාත්තා නිසා මට කන්න දුන්නා අඳින්න දුන්නා. නමුත් ඕක කරන්නේ කියලා මං කිව්වේ නෑ. ඒකලේ කවුද යා ළඟ තියෙන නරකක්. ඒක නිසා Tamange මේ දුක් ගැනවිල්ලට දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න ඕන Tamanටම. ඔබ මෙච්චර දුක්ින්ද නේද? ඒ නිසා පුළුවන් වීර්යයක් දරපන්. ජීවත් වෙන්න තියෙන එක්තරා ඉලක්කම් දෙකේ ගණනක් ඔය ඇතුළත පුළුවන් විදිහට මේකෙන් කන්සිල්ලක් ලබන්න වීර්ය කරපන් කියලා කියෝ කියෝම මේකේ පැටලෙයි. අපි දන්නවකන් මේක සෙල්ලමක් කියලා. ඒක දන්නවා මේ. දවසින් දවස් ජීවිතේ ගෙවි ගෙවි යනවා. කවුද වොක් කියන්නේ? මගේ ඉලක්ක කරන ආයිබොන් කියලා වෙච්චද? ඕනනම් තේකක් බොන්න කතා කරා. ඕකෙන් අජරාමර වෙන්නේ. නමුත් අරක නිරන්තරයෙන්ම අපේ ජීවිතය පිළිබඳව වගකීමේ ක්‍රමෙච්ච. එතකොට කාය වේදනා චිත්තම්ම කියන මේක සමාධි නිමිත්ත කිව්වේ මොකද? ඉන්ද්‍රියට ගෝචර වෙනන අවිනිශ්චිත සම්බන්ධයක් ඒක. ඒකයි නිමිත්ත කිව්වේ අවිනිශ්චිත. තමන් විහිං ඒක නිශ්චිත තැනට ගන්න ඕන. ඊළඟට සමාධි පරිස්කාරය කියලා එකක් තියෙනවා. පරිස්කාරය කියන්නේ පරිහරණයට ගත යුතු දේ. පරිස්කාරය කියන්නේ. ආමුතුකලන් පිළිකර පූජාකරන්නේ ඒ ප්‍රයෝජනෙට ගන්න නිසා. ඒකට කියනවා පිළිකර කියලා. එතකොට සමාජ පරිස්කාරය මොකද්ද? සතර සම්‍යක් පදන්. ඉතින් ඔහොම කිව්වහම අකුසල් නොකිරීම නැති අකුසල් එන්න නොදී කුසල් කිරීම නැති අකුසල් මත කිරීම. වැඩ හතරක් තියෙනවා. නමුත් ඔය වැඩ හතරක් නෙවෙයි ඔතන තියෙන්නේ. අර කිව් විදිහට පිළිපදිනකොට එයා වග බලා ගන්න ඕන නරකින් අයින් වීමත් හොඳ වර්ධනය කිරීමත් මගේ එකම ප්‍රමාණය ජීවිත ප්‍රමාණය. එතකොට ඒ නරකෙන් අයින් වීමේ කියන එක මම අර වැරදි සම්බන්ධතම් ක්‍රියාවෙන් වචනෙන් මම නැවැත්තුවා. අගේ සීලයේ එක තියෙනවා. ඒකට දැන් නැති කුසල ඇති වූ නැති කුසල ඇති කිරීමත් ඇති වූ කුසල පවත්වීමත් කියන එක මම මේ සමාධි මට්ටමේ මට ලැබෙන වේදනාව දැනෙන හැම දැනීමක් එක්කම විරෝධයක් නැතුව ඇලීමක් නැතුවම පාවිච්චි කරනවා. එතකොට ඒ සමාධි ස්කන්ධයට සම්මා සති සම්මා වායාම සම්මා සමාධි කියන ওই තුනයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි වැටෙන හැටි කියන්නේයි ඒවා කියවෙන්නේ. ඒකෝද දැන් මේ කාටත් තේරෙන්නේ නැති දිවාරාදෙක්ගේ සීලෙන් ඉන්න වෙනවා. ඉන්න පුළුවන්. වරදින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි උත්තර. කොරන් විතරයි තියෙන්නේ. සමාධියෙන් ඉන්න පුළුවන්. බොහොම සුළු දෙයක් සමාධියෙන් ඉන්නයි කියන එකයි විතර ගත්තා. මොකද ඕනෑම කාරණයකදී විරෝධයක් නැතුව ඒකට සමසන ස්වરૂපයකින් පිළිගත් හැටි සමාධිය. කිසිම මහන්සියක්. හැබැයි ඒ සමාධියට බෑ මේ උඩ යන්න. හෙලිකොප්ටර් යනවා. පොළොව පලාගෙන යන්න. ඉතින් අපි කෝ යම් කිසි කෙනෙක් සමාධියෙන් උඩ යනවා. ඒ යෝධයට හැමදාම උඩින් ඉන්න බුණා. කණ්ඩ බීමට බහින්න ඕනේ. තේරුමක් නැති වැඩ ඒවා. ඒවා වෙනත් ආගම් වල මහා ලොකුට උජාරුවට පෙන්නන. උඩ යනවා යා. දව කාක්කොත් යන්නේ. හරි එකම දෙයක් නෙමෙයි හපංකම්. ඒව නිකම් හපංකම් නිකම් මෝඩකම්. බුදුහාමුදුරුවෝ නිකම් තාම පහත් කොටසල්. ඒක නෙමෙයි තාම ලොකු හපංකම සසර දුකින් දෙන්නේ. ඔය ඊට වඩා අපංකවන් ලෝක දාප් තියෙනවා. මොකද අපි එළිවෙච්ච ඉඳලා කියන්නේ ඔය ඇහෙන්නේ නැතුවට අපි කවුරුත් තනියෙන් කැඳිරි ගන්නවා. අරක නෑ මේක නෑ අර කරගන්නේ කොහොමද මේක කරගන්නේ කොහොමද? ඉතින් කොල්ල මොකද්ද කොලේ? ඊයේ කොල්ල, පෙරේදා කොල්ල, අදත් කොල්ල, හෙදත් කොන්නා. මොනවද කොලේ? දවසින් දවස දිනේ පහුවෙන එක විතරයි කරලා තියෙන්නේ. කාපුවක් කොහොම වැටිගිලි යන්තම් ඔය ඇඟේ පොඩ්ඩක් හැඳිලා ඇති. ඒත් ටික වෙලා කෑවේ නැත්තම් කම්. ඒකෙන් ඉඳපන්න. ඉතින් ඕක තමයි මේ වෙන් කළේ. නමුත් ඒවා කරමින් ජීවිතේ රඳවලා මේක කළොත් එයාට උදන් අනන්න පුළුවන්. මගේ ජීවත් වීම සාර්ථකයි. යයි. සෑහෙන ප්‍රයෝජනයක් මම අරන් තිනවා මේකේ. ඔය ඉල්ලිලා බලාගෙන කවදාක නොයන තත්ත්වේ මං ඉඳලා නෑ. ඕන වෙලාවක මට යන්න පුළුවන්. මේ කතා කරනකම් විතරයි මම මේ ඉන්නේ. එහෙම කියන්න පුළුවන් සමත්කමක් අර ජීවිතේට ගන්න පුළුවන් අර ජීවිතේ මේ අර අයිතිවාසිකම් ලැබුවා. අන්න ඒකට කියනවා සමාධිය කියන්නේ. සමාධියේ පරිස්කාර තමයි හැම වෙලෙම කුසල් සිතේ තමන්ගේ ක්‍රියා පවත්වීම සිත පැවැත්වීම කුසලයේ සිත පැවැත්වීම විතරයි සමාධි පරික්කාරය කුසලයේ කියේ මොකද්ද? අනත්‍යයක් සිද්ධ නොවෙන්න. ඇතුලේ කාම ධාතුව වැඩි නොවෙන්න. කාන්දම වර්ධනය නොවෙන්න. වග බලා ගැනීමයි ඔය කියන්නේ. කුසලයේ කියලා කියෝකට. ඒ පැත්තෙන් කතා කරනකොට කාමය වර්ධනය නොවෙන්න වග බලාගෙන හිත පාවිච්චි කළොත් කුසල් කුසල් කුසල් දිගටම කුසල්. පුඤ්ඤාභි සංකාර කියන්නේ එතකොට ඒ සමාධියට යම් කිසි විදිහකින් සමාධි භාවනාව කියලා සමාධියේ දියුණුවකද සමාධියේ දියුණුව ඒ ඒ පුද්ගලයා ගාව සමාධියේ තීන බව දන්නව දැනගන්නවන එකංග භාවයේ පමණයි සමාධියේ දියුණුව එකංගේ කියන්නේ මොකද්ද එයා බයිනව ඇහෙනවා. නෑ දෝෂාරෝපණ කරනවා ඇහෙනවා. මෙයා ಗುಣ කියන හැන. මෙයා ආශිර්වාද කරන හැන. එකක් අජනන. ඇහෙනවා. ඒකට කියන්නේ අහවල් නමයි මේකට කියන්නේ අහවල් නමයි. නම් ටික දන්නවා යාකට කියන්නේ බයිනවා කියලා. මේකට කියන්නේ දොස් කියනවා කිය. මේකට කියන්නේ ಗುಣ කියනවා කිය. ඔය එකෙන් ඉන්න. මට වැඩක් තියෙන්නේ මේ නොසැලෙන හිතේ බලය විතරයි. එකකටවත් හෙල්ලිලා නැහැ මගේ හිත. ඒ කියන්නේ සමාධිය මගේ හිත නෙවෙයි. සමාධිය. එකකටවත් හෙල්ලිලා නැහැ. අන්න ඒකාග්‍රතාවයේ එකඟ භාවයේ කියේ ඔකට. එහෙම ඉන්න පුළුවන්ද කියලා? හිතියොත් පුළුවන්. නොහිටියොත් බෑ. ඉන්න පුළුවන් හිතලා බැලුවොත් ඉන්න පුළුවන්. ඉන්න ඕනේ නැහැ කියලා හිතුවොත් ඉන්න බෑ. ඉන්න ඕනේ කියලා හිතුවොත් ඕන නැති ඉන්න. එපොයි අතන් විදු ප්‍රශ්න මතුවෙන්න පුළුවන් බෞද්ධ ජීවිතය දේව කරන්න පුළුවන් කියලා. ඕන නැති කරන්න පුළුවන්. හැබැයි කරන්න ඕනකම වෙන්න ඕන. එහෙන් මෙහෙන් අර ඇනිවුලුක්කෝ චරිචුරු වැලුම් අරවම වහගෙන ඉන්න. මොකද? නෑ මුකුත් නෑ. ඇයි ඔය තමුසෙට ඇහෙන්නේ නැද්ද? ඇහුණා. මාත් හිටියා. එතකොට එහෙත් සමාධිය දැත්. දන්නේම නෑ කියලා වැඩක් දැනල වැඩක් නෑනේ මේ. දීගුණා වගේ ඉන්නවනේ. අනිත් පැත්තේ නිකම්ම සමාධිය. එහෙම ඉන්නේක ලැජ්ජාවද නැහැ. ලැජ්ජාව නෙමෙයි. අර එහෙම නොවිතොත් තමයි ලැජ්ජා. ඇයි? පරාදයි. සසරින් පරාදයි. මේ කොතනක් නැති කාර්යයක් නැති කටුටුවකට මම තාම සංසාරේ දුක්ග දුක්ගරේ. දුක් ගන්නවා මම පරාදයි අද. පරාදේ ලැජ්ජාව. ජයග්‍රහණේ මහා උදානය. ඒ වෙලාවේ තමන්ට ජයග්‍රහණයක් කළා. මන් දිනුවා. ඒකෙන් මම පරාජය වුණේ. කියලා දන්න පුළුවන් අර විරෝධයක් කාම ධාතුව වර්ධනය කරනවා. ඉතින් ඒ පෞල් ජීවිතයේ ආදි මොකක්ද තියෙන කන්ද? රස්සාවෙන් ගෙලවන්නේ නැහැ, සිත සමාධි කොලේ කියන්නේ. පඩිය නොදී ඉන්නේ. ඒව ඔක්කොම කරේ. ඒවත් හරියට කරන්න පුළුවන් මේ. ඒ නිසා මේක අහවලාට බෑ මෙහාට බෑ කියලා නෑ ඕනකම තියෙනවා පුළුවන්. හැබැයි අපි සංසාරේ ජීවුන නොවිච්ච අපේ වැඩි වැඩි කෙලස් තියෙන පුජ්‍යලෝ එක එක જાති අපිට වැඩි වෙන්න පුළුවන්. ඒවා ඉවසුම් දීලා කරනකොට ඒවා ඔක්කොම විඳ ගන්න පුළුවන්. එක එක පුජ්‍යලය කෙලස් වේග එක එක විදිහයි. ඊළඟට ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ අර තමන් හදාපු එව්වක් දැන් සීල කොටසින් ඉතාලම ගොරෝසු හරියට කැඩුවා. ඒක අලුත්ව වැඩෙන්න දුන්නේ නැහැ. ත්‍රිවිච්ඡව ගොරෝසුව ක්‍රියාවට දමමින් වචන වලට දමමින් අඹරෝලක් කැඩුවා. සෞම්‍යව සමාජයෙන් කැඩුවා. ප්‍රඥාවෙන් කරන්නේ මොකක්ද? ඊට පස්සේ නැවත නරක නොවෙන්නේ එයාට වෙනම පාඩමක් උගන්වනවා. තමසේ දන්නවද මේ මෙච්චර කාලයක් තමසේ දුක් විඳින්නේ මොකද කියලා? ඔය මහා මහන්සියක් වෙලා මේව කඩන්න උනේ. තමසේ ලෝකෙ ගැන වැරදි මතයක් තිබුණා. මොකද? නිත්‍යයි සුඛයි ආත්මයි. මේ ලෝකෙ ඔක්කොම පේනවා නේද? අනිත්‍ය නේද? හැම වෙලේ වෙනස් වෙනවා නේද? ඒ කිසි කෙනෙකුට කිසිවක් අයිති නෑ නේද කිය කිය සිතට මේ කතා කරනවා. යා. කරපුවාම ඇත්ත නිින්නම් ගාලා අර ඉස්සෙල්ල සුද්ධ කළා. ඊළඟට මේ සුද්ධිය බාරගත්තා. අර සුද්ධ කරගෙන ඇවිල්ලා මේ සුද්ධිය බාර ගන්න වෙලාව ප්‍රඥාවෙන් කරන්නේ ඒකයි. කොහොමද බාරගන්නේ? කොන්දේශියක් යටතේ. ඒ කෝක බාර දෙන්නේ කොන්දේසියක් ඇත්ත. මේක බාර දෙන්නේ කොන්දේසියක් ඇත්ත. මොකද්ද කොන්දේසිය? හැම වෙලේම දැනගන්න ඕන මේ ලෝකෙ කිසිවක් නිත්‍ය නෑ. හැම වෙලේම වෙනස් වෙනවා දුක්ඛයි. ඒසා කිසිවක් කිසි කෙනෙකුට කිසිම දෙයක් අයිති නෑ. ඒ වෙලාවට මත වෙනවා යනවා පිනනවා යනවා ඔච්චරයි. දැන් කපුට කාක් දානවා. ඒ උනේ කාක්කගේ කාක් කන්න විතරයි නෑ. කාගෙන් කෑ ගැහුණා ඉවරයි. අපි දැන් දෙයි දැන් මේ කවුරුත් කොච්චර ලෑස්තියක් වෙනවද? දැන් කොච්චර ලෑස්ති වුණත් උදේ ඉඳලා දැන් ගිහිල්ලා ඉතින් මොනාරි කාලේ බුදිය ගන්න. ඕකට තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. මොකද කාට බුදිය ගන්න. වෙන මොකද කරලා නැහැ. ඒ ටික වෙලාවෙ ඉතින් hina වෙලා තියෙනවා. ආයි බොම් කියලා තියෙනවා. මොනවාරි කාලා තියෙනවා. ඒ ටිකක් බීලා තියෙනවා. සමහරුන්ට ඔරෝලා තියෙනවා. ඔය ලැයිස්තුව බැලුවොත්. ආ දිග ලැයිස්තුවක් මිනිහා කරලා ඊළඟට කරන්නේ මොකද? හැමදාම ඒ වෙලාවට ගිහින් ගිය ගන්නවා පවුදාන කිටිය. ඇගිටින්නේ මොකද? අරව කරන්නේ. ඒ ලැයිස්තුව වෙනම මුකුත්ම නැච්චද? ඒක එක පාට දදා කොන්න. අමුත්තකට තියෙන අර සුළු සුළු ඒ පැත්තෙන් කරනවා මේ පැත්තෙන් කරනවා එකමයි කරන්නේ. ඔවා අපි දැනගන්න ඕනේ කලාව වගේ දැනගන්න. දැනගෙන ඒකේ වාසනාවන්ත පිරිසකට නිසයි මෙච්චර මහන්සිය කතා. නැත්තම් ඔක උඩින් ගහ දාන්න පුළුවන්. ඒක තියෙනවා සරස් ගාලා කල්ුවක් දාපම ඉවරයි. ඒලා සාදු කියයි. නෑ පිරිසේ තියෙන වටිනාකම ඉච්චර වටිනවා මොකද? ලොකු ඕනකමක් තියෙනවා. බණ අහන්න නෙවෙයි මේ අයට ඕන. කොහොමද දුකෙන් බේරෙන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුරු කොහොය හොයන්නේ? ඒ ඔන්න ඕක ලෝතර බුද්ධයාණන් වහන්සේගේ ධර්මය ශීරු දිව්‍ය රාජ්‍යමය පිහිටෙන් තමයි මේ ලැබෙන්නේ. ඉතින් අපේ ඒ උපරිම ලාභේ උසස් ලාභේ අපි ඒ ලබලා ඒ පාවිච්චි කරනකොට තමයි තව තවත් ඒ දිව්‍ය රාජින්ගේ පිහිට ලැබෙන්නේ. මොකද දැන් යම් කිසි කෙනෙක් රසාවක් දෙන්න වැඩ කරන මිනිහට කම්මැලිය හොන්තුව වගේ ඉන්නකොට එළවලා දාන. කිසි වැඩක් නෑ මිනිහා තියාගෙන ඒ මිනිහා කම්මැලිය කිර කිර මුල්ලක් හොයලා බුදිය ගන්නවා. මේ මිනිසුන්ට පරිදෙන මොඩි කියන්නේ. අන්න ඒ වගේ දිව රාජෙන්ගේ උදව් ලැබෙන්නේ මේ පිළිත්තරේ බුද්ධයාට. මොනවද උදව් ලැබෙන්නේ? පිළිවෙත් සකින්න විතරයි. ෆේස් ටිකට් දෙන්නයි අරවට මොනවද ඒවට උදව් ලැබෙන්නේ. වෙන කවුරුත් උදව් කරනොත් මිසක දෙවිවරු වට උදව් කරන්නේ. මේ පිළිවෙත් පුරන්නේ තමයි. මොකද පිළිවෙත් පුරන ඒ ශ්‍රේෂ්ඨ ජීවිතේ ලෝකේම සම්සන ජීවිතය. ඒක නිසා ලෝකෙට සැනසෙල්ල දීමට ඒ උසස් පිළිවෙත් පුරන්නා උතුමන් ලෝකේ ඇති වෙන්නේ. ඒක නිසා එවන්නන්ට ධර්මයේ පිහිට කරගෙන ඒ අත්ෝ දිවිපේවත ඒ දිවිපේවත ගෙනියන්න එලාට සහාය වෙනවා වගේම ඒ අය උනන්දු වෙනකොට මෙලව සම්සිච්ච බුද්ධලේනෝ. පරලෝ ප්‍රශ්නයක් නෑ යාට. එයා ටිකට් එක යන කවුන්ටරේ බලයි. ආ ආවද? ආ ඉබුන් කිව්ව යන්න පුළුවන්. ඒක මොකද එයා ඒ තරම් සන්තෝෂයෙන් යන්නේ. යන තැන මීට වඩා හොඳ තැනක්. දැන් මේ කබල් තැනක්. දැන් අපි දැන් ගුණධර්ම පුරා වේක්කනට මේ සමාජ මේ ලෝකෙම ගුණධර්ම වල රසය භුක්ති විඳින්න මදි. හරියට කෝටි ගන්න සල්ලි අරන් වැඩි වස්තුවක ගියා වගේ. මොනවා කන්නද? ඕන්නම් තනි කෑටි. ඔච්චරයි. කෝකට තියෙන්නේ තනිත්ත. ඒක ආපුවම බඩ වේලනවා. පහුදාට අනිමාමාර. සල්ලි අරන් යන්න ඕන නැත්නම් බය හෝටලෙට ඒ සීන තැනක. ඒ වගේ මේ පින් අරන් මේ පින් කරු පුජ්‍යලයා අයිතා රේස් එකට තිබ්බ අස්සයාවා. කොයි වෙලේද ලණුව අදින්නේ කියලා බලනවා දුවන්නේ මොකද? ඉක්මනට වෙන ලෝකයකට පනින්න. ඇයි මෙහෙ බෑනේ? මුකුත් නෑ. පින් වලට <clears throat> මුක්ති විඳින මුකුත් නෑ මෙහෙ. අන්න ඒකයි ගුණ ධර්ම රැකී වටනාකම. මෙලොවක් සැපයි, පළවරස් පරලොවක් සැපයි. එයා කවදා හෝ සියලු කෙලෙසුන් නැසලා අමාමා නිවන් දකිනවා. නාදෘති විච දේශනාව චරයි. දැන් ජීවන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැද්ද පුතේ? මේ මුස්සංගන ගුණවන්ගේ ඒනම කියන්නේ කොස්තම්බෙන ප්‍රමාණයට ගින්දර දාලා උෂ්ණත්වයක් කරන් කොස්තම්බනවා වගේ මේ කෙලස් අඩු වෙන මට්ටමට චිත්ත මට්ටම ගන්නවා සමාධියෙන් කරන්නේ ඊටාම තද මට්ටම් අයින් කරලා මේ මට්ටමට ගන්නවා. මේකත් එක ගානක්, අරකත් එක ගානක්. මේ කෙලස් තවන ගාන අර කොස්තම්බන ගාන. එහෙනම් මේ ගානට ගත්තාම ඔක්කොම කෙලස් නැකි මෙකිය. ඒකයි අර ගණන් දෙකක් පෙන්වම. <coughs> ලෝක විද්‍යාමාතයේ අදස්තාවකින් බලස්වාමී ආකාර මහා මහාගේ අදෝ මුතිකාව ඉස්සලා බරපතල තියෙනවා. එතෙන්දී මහන්සේ ඒ චිත්තවත් ප්‍රජාකාරයට පැවතුණා. මේක නන්දුරුන් බොහොම හොඳින් තිබුණා ඉතින් මොකොත් නැහැ. අර මිනිස්සු ගහනවා මේ ආන්දර ආන්දර ගහනවා තවත් ඕන තරම් ගහනවා කිය කී කියන්නේ. උන්වහන්සේ හිතුනේ නැහැ. ඒකයි චිත්තවත් ඒකයි. හොඳයි පින්නතුනි. දැන් මේ පින්නත් පිළිස මේ උසස් ධර්මයක් ජීවිතය සමග එක්කාසු කරගෙන ජීවිතේ තාම උඩපැත්තට හරවා ගන්න බැරි උත්සාහයක් උනන්දුවක් දක්වන්නයි මේ එතන උනන්දු වෙන්නේ. එනිසා ඒ සිටිවිල්ල පවම වටනායක. එනිසා මේ අයගේ යහපත සඳහා දේශනා කිරීමෙන් ජීවිතේ සුද්ධ කර ගැනීම සඳහා දේශනාවට කන් දීමෙන් මේ පින්තුන් කවුරු ශ්‍රස් කරගත්තා වූ සීල කුසල ශක්තිය ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අපාරසුර කරන්නා ස්ථානට අධිග්‍රෝති සීලම දිවිරා සමයා මේකින් අනුමෝදන් වී තවතවත් මේ උසස් ධර්ම ජීවිතයේ සමග සම්බන්ධ කරගෙන ජීවිත සැනසීම හදා ගැනීම සඳහා දීයක සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ දිවිරා සමූහයට තම තමන්ම ඉන්නේ සීමේ පල්ලෝගේ මෞපියාදී ඥාති වර්ගයාටත් උත් පින්නතුන්ගත් ලෝසතුන්ගත් මේ හැමතෙම මේ ශක්තිය කාන්තම් සිල් දුක්ඛ වලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවාන් සිත ඇති කරගෙන එත්තාවතා ධම්මේ කියලා. ආකාශට්ටාය දකින්න පින් දෙන්නේ ධම්මේ. සම්කම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡම් බුද්ධා පිතායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති රග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු